අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණින් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි මේ ඉදිරියෙන් තියාගත්ත නාග සූත්‍රය සර්වඥාන්සේසින් දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සංග්‍රහ වෙලා තියෙන මේ නාග සූත්‍රයේ රාජ හස්තියෙක් මංගල හස්තියෙක් සතු යුතු ගුණවල තුන්වෙනි ගුණයට ක්‍රමයෙන් සම්ප්‍රාප්ත වෙලා තිනවා. එහෙම නැත්නම් අංජලි කරන වූ ආදී ගුණයන්ගෙන් යුක්ත වූ භික්ෂුන් වහන්සේ නමකට නැත්නම් බණ භාවනා කරන භික්ෂුණියකට පාසික පාසිකාකට සත්වීතු ඒ ගුණ හතරේ තුන්වෙනි ගුණයටයිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ යම් කිසි කෙනෙක් ළඟ ඒ ගුණ තියෙනවා නම් තමයි ඒ කෙනාට ඒ අංජලි කරන ආදී ආවුනේය පාවුනේය ආදී වටිනාකම් ලැබෙන්නේ. ඒ වගේ මේ ඇතාට මංගල හස්තියක රාජභෝගයක් රජුරුවන්ගේ උපකරණ වල අංගයක් කියන தત્ත්වය ලැබෙන්නේ මේ ಗುಣ හතර තියෙනවා. ඉතින් ඒකෙදී අර රාජකීය වල්ලාලියෙකුට රාජකීය මංගල හස්තියක් වීමට හේතු වෙන්නා වූ කරුණු හතර ගෙනහැර දක්වලා නිකන් සාමාන්‍ය පෘථග්ජනෙකුට ආරි භාවයටපත් වෙන්න ඒ වාගේම ಗುಣ හතරක් වොනේම නැතුව රාජකීය හස්තියා පිටට ඒ ಗುಣ නැතුව ඇතෙක් නගින්න රජෙක් නගින්න නැතුව වගේ Tamante ආර්ය ಗುಣ සම්භාරය දරන්න මේ ಗುಣ පුරන්න ඒ පුරනකොට සෝතාච හෝති හොඳට අසුවිරු ඥාන ඇති බහුසුත භාවති ප්‍රඥාවන්තෙක් වෙන්න ඕන ඊගාට හන්තාච හෝති ඒ අසුවිරු ඥාන බඳ වෙන පැත්තක තියෙන එක නෙමෙයි කරන්නේ ඒක ක්‍රියාවත් කරනවා ඒ ක්‍රියාවත් කරන්න හදනකොට ලෝකයේ මෙතුආකල් නොදැක්ක විදිහට ඊ타මත්ම නපුරු විදිහට ඒකාම සංඥාවෝ එහෙම නැත්නම් නීවරණ ධර්මයෝ එහෙම නැත්නම් පරිඋත් ทาน කෙලෙස් පැන පැන කන බල්ලෙක් වාගේ එහෙම නැත්නම් ගොරො ගොරවා මුරුමුරු ගාලා කන ව්‍යාග්‍ර දේනුවක් වගේ පනින්න පටන් ගන්නවා. ඉතින් පනින්න පටන් ගන්නකොට ඒක ඒක ඇති නපුර නසා ගන්න නැතුව අර ඇසු විරුද්ධේ ක්‍රියාවත් කරන්න අමාරු නිසා ඒකේ නා ඒ කාම ඡන්ද නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එනකොට ඒව පිටු දකින්න සූර වෙන්න. යුද්ධට ගිය කෙනෙක් හතුරෙක්ගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. හතුරෙක්ගෙන් ප්‍රථම ආධාරයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේ තමයි යෝගාවචරය කියලා කියන්නේ යුද ප්‍රකාශ කළ යුද බිමට වන් සෙබලෙක් වාගේ ලැබෙන හරියක් ලැබෙන්නේ ඒ තමන්ගේ අසුවිරු ඥානවලට විරුද්ධව කාම විතක්කම තමයි. ව්‍යාපාද විතක්කම තමයි. විහිංසා විතක්කම තමයි. ඉතින් සමේ හටන දිනන්න නම් ඒ පක්ෂය තලාව බණ්ඩ ඕනේ. ඒ තලාව බීමේ කටයුත්තට විනාශ කිරීමේ කටයුත්තට හන්තා හෝති කියලා කියනවා නසනසුළු කෙලෙස් නසනසුළු නීවරණ නසනසුළු පරිඋත්ථාන කෙලෙස් නසනසුළු ගතියක් තියෙනවා. ඉතින් මේ නසනසුළු ගතිය ඉදිරියට යන්නේ නැත යනකොට යනකොට Taman අසු විරු දේවල් වල සත්‍යය ඉස්සලා කණින් ඇහුවේකනේ දැන් ඇඟට කයට දැනෙන්න පටන් අර ගන්නවා මේ නීවරණයන්ගේ දුරු වීමත් එක්කම විරුද්ධ ධර්මයන්ගේ පහවීමෙන් ඇත්ත ඇති හැටි දැකීම සිදු වෙනවා. ඒක නිසා ඒ කෙනාර අසුවිරු ඥානෝට ඉස්සර තිබුණට වඩා ලොකු ශ්‍රද්ධාවක් සාක්ෂාත්කරණයක් සිද්ධ වෙන්නේ මේ නීවරණයන්ගේ ප්‍රහාණය නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ඒටි කාම විතක්කයන් විරුද්ධව නෙක්ඛම්ම විතක්ක නික්මීමේ විතක්ක ප්‍රියංගෙන් වෙන්වීම ඒ වගේම තම සතු වස්තුවෙන් වෙන්වීම තමගේ රුචි අරුචි කලින් වෙන්වීම ආදි වශයෙන් අපි කියන ගිහි ගේ හැර යාම කාම ලෝකේ හැර යාම අනිත් පැත්තෙන් තියා ගන්න ඕන. ඒ කාම ලෝකෙන් හැර යන එක තමයි ඒක ඉතින් අපිට සිද්ධාර්ථ කුමාරයා රජගේ ඉන්නික්මීම අපි අබිනිෂ්ක්‍මණයේ වශයෙන් සඳහන් කරනවා. ඒකට කායික වශයෙන් නික්මීමක් වෙනවා. ඊට පස්සේ අරණ්‍යගත වෙලා රුක්ඛ මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා ඒ හිත කාම විතක්යන්ගේ බෙන් කරනකොට අර ගීගෙන් නික්මනා වගේ කායික ක්‍රියාවක් නෙවෙයිනේ අපි බලාපොරොත්තු වෙන්නේ හිත නන්නත්තර අරමුණ වලට විසිරී යෑම අඩු වෙලා කලින් පණවන ලද මූල කර්මස්ථානයේ කීකරු වෙන්න පටන් ගන්නවා. ඒ කීකරු වීම හිතේ නික්මීම වශයෙන් යෝගාවචරය තේරුම් ගන්න ඕනේ. එතකොට අර নানা ආකාර අරමුණු વિશે රස විඳිමින් විචිත්‍රත්වයේ විවිධත්වය රස විඳිමින් හිටපු හිතට එකම මාළුවක් එක්ක හැමදාම බත් කන්නා වගේ ඒක අර ගත්ත මූලික අරමුණේ තියෙන නීරසකම සහ දැන් මේ ගත කරන ජීවිතයේ පිටතට හිත පනින්න දෙන්නේ නැති ගතිය නිසා ඉදිරියට ගෙන යාම යෝගාවචරය යුද ශෙබලෙක්ගේ කෘත්‍ය වගේ තමයි කරන්නේ. එහෙම නැත්නම් කියනවා තමයි ඉන්නේ ඉරියව්වේ හෝ මූල කර්මස්ථාන හිත පවත්තන එක. එහෙම නැත්නම් අපි කියනවා සක්මනේදී වමේ දකුණේ හිත පවත්තන එක. ඒ අපහසු වෙලා තියෙන හිත ඇතුළෙන්ම මේ ඒකාකාරීකමට කැමති නැහැ. හිත ඇතුළෙන් කැමති විවිධත්වයට, විචිත්‍රත්වයට. මේ විචිත්‍රයට තමයි කාමය කියලා කියන්නේ. ලෝකය විචිත්‍ර කරගන්නේ අපි කාමයේ වැඩිකම නිසා. කාමයේ අනුව අපිට ඒකාකාරී ජීවිතය කම්මැලිකමක්, බය අඩු ගතියක්, නෝන්ජල් ගතියක්, පෙරදිල්ලක්, වැරදිල්ලක්, දුප්පත්කමක්, පහත් ගතියක් විදිහට සලකනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය අර සුතුමේ ඥානය කාම විතක්යන්ගෙන් තොර කරලා ඒකී අරමුණක් දිගේ පවත්වාගෙන යනකොට යුද පිටියක 1000ක් මරලා දිනන සෙබලෙකුට වැඩිය තමන් තමන් දිනා ගැනීමට කටයුතු කරනකොට බරපතල සංග්‍රාමයක්. ඒ බරපතල සංග්‍රාමයේදී කාම විතක්ක වෙනුවට නෙක්ඛම්ම විතක්ක විචිත්තත්වයෙන් වෙන් වෙලා අධ්‍යක්ෂයකි අස්පනා පිට තියෙන නොමිලේ ලැබෙන අරමුණක හිත බඳිනවා. එචි ඒක නිවරණ සීමක් පරිඋත්ථාන කෙලෙස් වල නැසීමක් යුද යක දිනීමක් විදිහට තමයි ਸਰවචන්සෙ පෙන්ලා තියෙන්නේ. ඒකෙදි මට මතකයි ඔය අශෝක අධිරාජ්‍යගේ තවත් සහෝදරෙක් හිටියා තිස්ස කියලා. එයා හිටිය 100ක් ඒ සහෝදර පිරිස් මරලා තමයි රාජ්‍ය ගත්තේ. ඒ කාලේ තමයි ඡණ්ඩාශෝක බාටපත් උනේ. මේ සහෝදරත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියලා තියෙනවා මැරෙලා නැහැ. මෙයා පස්සේ පැවිදි වෙනවා. පැවිදි වෙලා ඒ ධර්ම සංගායනාට උදව් කරන රහතන් වහන්සේ නමක් බාටපත් වෙනවා. උන්වහන්සේ ආරණ්‍යගත වෙන්නේ ඉස්සරලා කියාපු වචනයක් තමයි අහං බන්දා අහං බන්දාමි සන්නාහ භවිසීසාමි කාණනං අපත්තා අපත්තා යෝගක්ඛේම නික්ඛිපාමි කාණිනා මම මේ සන්නාහයේ බඳිනවා මම රිංගනවා කැලේට මට ඕනේ ජලය පද දිනලා මිස මම ආයෙ කැලෙන් එළියට එන්නේ නැහැ. එහෙම නැත්නම් මේ සන්නාහය ගලවන්නේ නැහැ. ඒ නිසා මේ අපි සිවුරක් කරේ දා ගන්නවා. සුදුරෙද්ද පොරව ගන්නවා. මේක බුදුහාමුදුර අපිට දීලා තියෙන සන්නාහයක්. එතකොට යුද සබලෙක් අනෙක් මිනිසුන්ගේ වෙන් කරන්න යාට ඇඳුමක් තියෙනවනේ. යුද ඇඳුමක්. ඒ වගේ තමයි මේ සන්නාහය බැඳගන්නේ. මෙන්න මේ වගේ අදිෂ්ඨානයක් අරගෙන අහම් බන්දාමි සන්නාහං සන්නායි කියලා කියන්නේ යුද්ධ සෙබලෙක් යුද්ධයට යනකොට කඩුවෙන් ඊතලයෙන් දුන්නේ එන බාධා නැති කරන්න ඇඟට අදින ඒ යකඩ ඇඳුම සන්නාහය කියලා කියනවා. සන්නාහ සන්නද්ධ කියන වචනේ අපි සිංහලේ පාවිච්චි කරනවා. අහම් බන්දාමි සන්නාහම් මම මේ සන්නාහය බඳිනවා. පවිශේෂාමි කාණන කාණන කියලා කියන්නේ කැලේට මම යනවා යුද පිටියට අපත්තා යෝගක්ෂේමං මම මේ බලාපොරොත්තු වෙන මේ ക്ഷേමය බලාපොරොත්තු වෙන්නේ නැතුව ආය කැලෙන් එළියට එන්නෙත් නැහැ මේ සන්නාය ගලවන්නෙත් නැහැ ඕක ලොකු සංසෙ නිතරම කාමරේ රාමු කරලා ඒක ලීයක කපපු රූපයක් කර තියාගෙන එල්ලගෙන තියාගෙන හිටියා අපිට නැත්තම් සමාලහට අපි දන්නේම නැතුව අපේ සන්නාහේ ගැලවෙනවා ගැලවෙන්නේ මොක්කටවත් නෙමෙයි කාමෙට මොනි ජාති කරලා බැඳගත්තත් මොකක් හරි කාමයක් කරනවා. ඉතින් ඒකදී ඒ කටයුතු කරන කතිය කාම විතක්ක දුරු කිරීමට ඒ වගේ ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ ඒ වැඩේ කරන්න යනකොට හම් වෙන බාධාවල් නිසා හෝ එහෙම නැත්නම් වෙන මොකක් කර නිසා අපි දත් මිටි කනවා, වෛර කරනවා, නුරුස්නා ගති පහනවා, තමාට වෛර කරගන්නවා, අනුන්ගේ දොස් දකිනවා. මේ දේවල් හරියට පිළිවෙලට වෙන්නේ නැනවා කියලා නිතරම හිත පීඩා ගන්නවා. මේ තේරම ද්වේෂයේ ලක්ෂණ. ඒක හුඟක් සරයි භාවනා කරන්න අතර. දැන් ගිහි ගෙදර ඉන්න රණ්ඩු සරුවල් කරන මිනිස්සු ඡණ්ඩය පරුසයි කිව්වට භාවනා ලෝකේ විතර ඡණ්ඩ පරුස නැහැ මොකක්වත්. භාවනා කරන්න නම් හරීම නුරුස්නාසුලුයි. හරීම ද්වේෂ ජනකයි. මොකද හේතුව යැත්තෝ ආයාසයෙන් තණ්හාව පොඩ්ඩක් කාම වස්තු අයින් කරලා තියෙයි. දැන් වැඩ කරන්නේ එකම දේ තණ්හා ද්වේෂය විතරයි. නිසා භාවනා ලෝකයේ ව්‍යාපාදය හරිම සරයි. ඒ නිසා ප්‍රඥාවත් වැඩි. ව්‍යාපාදේ වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රඥාව වැඩි වෙනවා. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න ව්‍යාපාදේ වැඩි වෙනවා. ඒ නිසා ඒ කෙනෙකුට කාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් කාගෙන යනකොට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒ තීන් කේන්තියන. ඉතින් ඒ නිසා නිතරම අර බර කරත්තයක් යනකොට එළඟි තෙල් ටිකක් අරගෙන යනවා. එඬරු තෙල් ටිකක්. ජර ජර ගන්නකොට ඒක අර කඩෑනියට දාපුවාම ජර ජර සද්ද නැති වෙනවා. ඒකට ස්නේහණය කියලා කියනවා. බුදුරජාණන්තුත් කියනවා. ඔබත්වයේ බර කරත් අරගෙන යනකොට ස්නේහණිය ටිකක් අරන් බලන්න මෛත්‍රිය පොඩ්ඩක්. මේ එන දේවල් ඉවසනවා කියන එක ලේසි නෑ. මේ ඔක්කොම කැප කරලා වැඩේට බැස්සට පස්සේ බුදුමාකාර පණමුකේ පෑදුවා වගේ තද ද්වේෂයක් වෙනවා. ඒ වගේම විහිංසාවිතක්. කරුණාව දුක්කට වෙච්ච එකන පිහිටන ගතියට වැඩිය අනිත් එකන පරයාගෙන ඉදිරියට යන්න එතකොට තද අකරුණාවන්ත ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ගිහිගේ ඉන්නේ නැත්තෝ, සිල් කඩ නැත්තෝ, බහා පහත් කළා සලකලා කතා කරනවා. අපි විතරයි මේ පිළිවෙලට වැඩක් කරන්නේ, අපි විතරයි සුතමේ ඥානෙ තියෙන, අපි විතරයි කෙලස් කපන වැඩ කරන්න තියෙන. මේ මිනිස්සු මෙහෙමයි මෙහෙමයි අන්‍යාගමිකව මිත්‍යා දෘෂ්ටිකයි කියලා තාමත්ම පහත් කරලා මූලධර්මවාදීව කිසිම කරුණාවක් නැතුව අනික් මනුස්සෙන්ට මනුස්සකමක් නැති විදියට වගේ ඒ ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් දැනගෙන ව්‍යාපාද එනකොට මෛත්‍රිය විහිංසාව එතකොට කරුණාවාදී සමත ක්‍රමයක් හෝ මේ භාවනා කරන්න කියලා යොද බිමට සන්නාය බැඳගත්තට පස්සේ අපිට ආවඩායි බෝන් කියන කවුරක්වත් එන්නේ නැහැ. අටතිර බඳින්න කවුරක්වත් එන්නේත් නැහැ. උඩුවියන් බඳින්න කවුරක්වත් එන්නේ නැහැ. පාවඩ එලන්න කවුරක්වත් එන්නේ නැහැ. ඉස්සරහට එන්නේ හතුර තමයි. ඉතින් ඒක නිසා දැනගෙන මේකට යන්න නම් එයා මේ හතුරා පිළිබඳව හොඳ අවබෝධයක් බුදුහාමුදුරුවන්ට පොතෙන් පතෙන් කියලා දීලා තියෙනවා. ඒකට ලෑස්තිලා යනවා මිසක් මම කාලකන්ණියෙක් මට මේ ආත්ම නිවන් දකින්න බෑ. මට කරදර කරන්නේ අරයා තමයි. මේක නිසා මට බෑ කියලා අපි බාහිරේ ඔය හොයා කණපින්ඩම් ගාගහ ඊනමානයටපත් කරගන්න යන්නේ නැහැ. මොකද අපි යුදටවත් මිනිස්සෙකුට අතුරකින් අනුකම්පා බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට ලෑස්තිලා යන්න ඕන. ඉතින් ඒක හුඟක් වෙලාවට අතරමඟදී පාවා දෙනවා. ඒ මොකද හේතුව ඒ වගේ බරපතලකමක් ගැඹුරක් දන්නේ නැහැ සාසනෙ. ඒ වගේ බරපතලකමක් ගැඹුරක් හිතෙත් නැහැ. ඉතින් ඒක නිසා මගදී දිලා යනවා. සතං දව ධම්මං න ජරං උපේති කියලා බුදුහාම කියනවා සත්පුරුෂයාගේ ධර්මයේ ගත් එක ජරාවටපත් වෙන්න දෙන්නේ ගත්ත කොඩිය ගත්ත දජය ගත්තා ඉදිරියටම කාගෙන යනවා ඉතින් අන්නේ විදිහට මේ මතුවෙන්න පුළුවන් නීවරණ ධර්ම එහෙම නැත්නම් මේ මිච්ඡා සංකල්ප එක මේ කරන හටන ඒ කාමාන්‍ය ගිහි ලෝකේ මොනම විශේෂකවත් නැහැ මොනම රස්සාවකවත් නැහැ මොනම පුහුණුවකවත් නැහැ මේක සම්පූර්ණ වෙනස් වෙලා ඉතින් ඒක නිසා මේකට ආවට පස්සේ අපි බොළඳයි අපි ආදුනිකයි අපි නවකයි අපි ආධිකම්මිකයි ඒ නිසා නාකියයට අමාරුයි නහක වෙන්නකොටම ඔළුවේ තියාගෙන ඉන්නේ මම අරක දනවා අර ශිල්ව දනවා මේක දනවායි කියලා. ඉතින් මේ ආයතන බිම දන ගහපන් මේක කරපන් කියනකොට එහෙම කොහෙද අපි අහවල් පවුලේ කට්ටිය අහවල් එක් කරා කියලා ඉතින් පැහැින්දා. දන්නේ නැහැ මේ කොරන් හදන වැඩේදී සර්වඥාන්සේ ඉදිරියට අපිට නවකෙක් තියා මේ බොළඳ ගතියක්වත් එන්න අයිතිවාසිකමක් නැහැ. සංසාරේ නම් අපි හරි ලොක්ක තමයි වැඩි පිටියෝ තමයි. කෙලස් ලෝකෙත් එක බලනකොට ධන ගා ගන්න බැරි තරම්. ඒක නිසා අපි මේ කරන්න හදන වැඩේ බරපතලට දැනගන්න. ඒ වගේම තමයි මේ වගේ කටයුතු කරනකොට ඉවසන සුළු ගතිය කන්තාව කන්තාච හෝති කියලා අද අපි ඉදිරියට ගන්න හදන. මේ වැඩේ කරනකොට අපි ඒ කෙලෙස් පිළිබඳව තෙතක් අනුකම්පාවක් නැතුව ඒ කෙලෙස් වලට පහර දෙන අතරේ තමන්ගේ වර්තමාන මොහොත සතිය අප්‍රමාදය දිගින් දිගට වඩන්න ඕනේ. ඒ වඩනකොට අපිට එදිනදා ජීවිතේ කුඹරක් වැඩ කරගෙන ජීවත් වෙනවා වගේ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා වගේ ගෙදරක සුමේ කටයුතු කරගෙන ඉන්නවා වගේ නෙවෙයි. ඊටාම කටුක විදිහට ඒ වෙහෙසකර තත්ත්වපත් වෙනවා. අන්න ඒකෙදි ඉවසන සුළු ගතිය ඒ යෝගාවචරය තුළ කොච්චර තියෙන්න ඕනද කියන එක තමයි අපි අද ඉතරන් කියාගත්ත මේ කටු කරෝසන වචන ටිකෙන් සරුවචනanse පෙන්වන්නේ ඉද බික්කවේ බික්ඛු මානෙන්නේ මේ දක්ෂිනේය ආහුනේය පාහුනේය ගුණ වඩන්න කැමති මේ භික්ෂුව එහෙම නැත්නම් මේ භාවනා කරන භික්ෂු භික්ෂුණු පාසක පාසිකා කියන මේ යෝගාවචර පිළිස කමෝ හෝති ඉවසන සුළු ගතිය තියෙනවා සීතස්ස උන්නස්ස අපිට පොඩ්ඩක් සීතල වෙච්ච ගම ඉතින් පොරව ගන්න පුදිය ගන්න දැන් බෑ මෙහෙම කරන්න බෑ මෙහෙම කෙරුවොත් ශීත රෝගෙ එන්න පුළුවන් කියලා පුරව ගන්න බුදිය ගන්න. ඒ වගේම පොඩ්ඩක් රස්ටි වෙච්ච ගමන් බත් කාපු ගමන් නිදිමතේ. ඊට පස්සේ කියලා ඒත් බුදිය ගන්න. ඒක නිසා බුබ්බඩය කම්මැලියා ශරීර හොරා සීත උණුසුම දෙකම කුසීත වස්තු කරගන්න. වීර්යවන්තයා ඒකේ අනිත් පැත්ත දා ගන්නවා. මේ සීත ආපු වෙලාවේදී එයා තීරුම් අර ගන්නවා මම මේ වෙලාවේ මේ සීතලට බය වෙලා බණ භාවනා කරගත්තේ නැත්නම් මට සීත නරකෙට ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා. කෙලින්ම සීත නරකෙට යන්නේ. එතකොට මේ වගේ මනින්න කියන්න පුළුවන් සීතකමක් නෙමෙයි සීත අති අත්තාම ගොර සීත නරකයක් තියෙනවා. දැන් මේ පුළුවන් හරි ඉවසන්න නැතුව පතර දැම්මොත් සීත නරකටයි යන්නේ. එහෙම නැත්නම් මේ උණුසුමට දරා ගන්න බෑ කියලා අඬහව ගන්න ගත්තොත් අවීචියේ උෂ්ණත්වය තමයි ශිප වෙනඳ ගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා යා කල්පනා කරනවා දැන් නම් අඬාව ගාලා හරි රැක ගන්න පුළුවන්. එතෙන් ගියාට පස්සේ කවුරුවක්වත් නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඒක විරි ආරම්භ වස්තු බවට පත් කර ගන්න උණුසුම සිසිලස. ඒ නිසා යෝගාවචරයක් නම් චරුචරු නැහැ. චරුචරු ගෑවන යෝගාවචරයකුත් නෙවෙයි. ඒ නිසා යෝගාවචරයේ ගතිය තමයි චෝදනා නැහැ, ඉල්ලීම් නැහැ. මොනවා හරි ඉල්ලන්න ගියා නම් දෙන දෙයට අමතරව ඒක රාජාපරාධයක් නෙවෙයි. බැරි නම් ඉල්ලන්න ඕන නැවත යෝගකමට යෝගාවචරකමට පොඩි අඩුපාඩුවක් කළලක් වෙනවා. චෝදනා කරනවා නම් අරක බෑ මේක බෑ කියලා ඒත් ඒ වගේ ඒ කියන්නේ යාට බොහොම පටු පාරක් විතරයි තියෙන්නේ පොට්ටක් රත් වෙනකොට පොට්ටක් කුණසුම් වෙනකොට ඉවසන්නේ නැති ගතිය. ඒ නිසා මේ ගමනේදී මේ දෙකටම ලැහැස්තිලා පාට බහින්න ඕනේ කමෝ හෝති සීතස්ස උන්නස උණුසුම් සිසස පහසනකොට ඉවසනසුට ගතිය. jigacchaya pipasaaya බඩගින්න තිපිපාසය. එනිසා උදාහරණයක් වශයෙන් රාත්‍රියේට කැම නොගෙන ඉන්නවා. ඉතින් ඒක ඒ බඩගින්නේ ප්‍රශ්නේ තුනේ තුන් වේල වළඳපු එකේ දෙවේලෙ බලනකොට භාවනා නොකරනද ඉන්නේ ඕක විතර ඕකට නිසා මිත්‍රමයි කියලා මට හිතෙනවා. කණ්ඩ හම්බෙන්නේ නැති එකමයි ප්‍රශ්නේ. නැත්තම් භාවනා කරන්න කිසිම ආඩුවක් නැහැ. කිසිම බැරිකමකුත් නැහැ. රැහැට කණ්ඩ හම්බෙන්නේ නැති නිසා තමයි එන්නේ නැති භාවනා මධ්‍යස්ථාන. වෙන එකකට නෙවෙයි. පැවිදි වෙන්නෙත් නැත්තේ ඕකටමයි. පැවිදි වුණොත් තුනෙන් දෙකට කැපෙනවා. ඒ නිසා ගෙතිදලා කාලා බුදි යන තියෙන ආසාව කොච්චරද කියනවනම් නිවනත් පැත්තකට දානවා. මෙච්චර ඉඳලා මේ බඩ පුරා පුජ්‍ය කාලා පුජ්‍ය ගන්නේ කොච්චර සපත්ද කියලා හිතනවා. බොණ්ඩ විපාසාවට මේ දෙකට ගැති වෙලා තියෙන ප්‍රමාණය බලපුවාම අපේ අම්මා ඉන්න කාලේ කිව්වේ ඔය ඔක්කොම කඹරන්නේ මේ බඩ විතර රකින්නනේ. උකට ඔච්චර ඕවර් ටයිම් කරන්න ඕනේද? ඔච්චර තටමඬ ඕනද මේ බඩ විතර රකින්න? මේ දවසේ Tamange ඔලු ගෙඩිය විතර බත් ගුලියක් ඕනේ කරන්නේ. ඒකට නටන නැටිල්ල බලන්නකෝ. සාන්දුදා උදේ අමුඩ ගහගත්තාම සුකුරාදා හැන්දෑ වෙනකන් අමුඩ එලියන්නේ හම්බ කරනවා. සෙනසුරාදා දෙකේ ඔන්න පන්සල් යනවා කෝවිල් යනවා ඉතින් දෙයයන්ට යදිනවා අනේ මට අරක හරියන්න ඕනේ මේක හරියන්න ඕනේ කෑම දාසලා විතරයි කොයි වෙලාවෙත් කල්පනාව අර සම්බාහණයට යන්න ඕනේ මේ තන කෙලියට යන්න ඕනේ කෑමට බීමට කඹරන කැඹිරිලි දිහා බලනකොට කැඹිරිලක් නම් තමයි කාට වුණත් ඒක තියෙන දුෂ්කරතාවයක් තමයි නමුත් මේකට මේ ලෝකයා නටන්න නැතිල නිසා කියනවා මේ හිස් මිනිසුන් කුස්පුරවන බුජුන් මේස සරසන්නට මාපි පුනේ නැත මේ දෙරණී මල් අඬා කියන මේ වගේ බුබ්බඩයන්ගේ ඇස් දෙක පිනවන්න මේස සරසන්න නෙමෙයි මම් පිපුනේ යුදට වන් යුදසෙවලෙක්ගේ මරණය ගෙනියන මිනිස්සුන්ගේ පාපිස්මට දූවිලක් වේවා කියලා ඉතින් මල් ගහගෙන ගිහිල්ලා භෝජන සංග්‍රහක ඉඳගෙන පචවච ගා කනකොට මොන්න තරම් කෙලස් වැගිරිලක් වැගිරෙනවා. ඒක නැති නිසා තමයි ඔය පැවිද්දට බය. නැත්තම් කාටවත් ඒක අමාරුවක් ඇතුළේ මට දිනුන බුදුම බයක් තිබුණා පැවිදෙන්න ඉස්සෙල්ලා. මට දවසට පස් වේලක් විතර කාපු කෙනෙක්. මේ රැයට කන්න නැති වෙච්චාම කොහොමද ගැටි ගහගන්නේ වෙන මොකක්වත් මට බන්ධනයක් තිබුණේ නැහැ. එකම බන්ධනේ තිබුණේ රැයට කන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. උදේ පාන්දරම ගන්න එකයි රෑ 9ට විතර ගන්න එකයි නැතුව කොහොමඩක්වත් කැටේ ගන්න බෑ බේරන්නම බෑ 9ට විතර ගන්න වෙන නිසා 5ට විතර සැරේකුත් කනවා ඉතින් පස්සේ එලක් කාලා තමයි ඒ දැන් රෑට කනවා කියනකොට නිකන් hina යනවා දැන් hina යනවා කොහොම කාලා බේරෙනවද කියන්න බෑ මොකද නොකාවත් මේ ඇඟ බේර ගන්න බෑ ඒ නිසා ඒ jigaccha pipasa දෙක සංසාර රෝග මනුෂ්‍ය ලෝකෙට පහළ වෙච්ච ගමන් ඔය රෙල්ල දෙක විතරයි තිබෙන්නේ. ඉස්ලාම අකඤ්ඤ සූත්‍රයේදී ਸਰවඥන්සේ පෙන්නනවා මනුෂ්‍ය ලෝකෙට පහළ වුණාට පස්සේ ඔය යෝග දෙක විතරයි තිබෙන්නේ. මනුෂ්‍යගේ තණ්හාව නිසා තමයි ඊතුරු රෝග සියල්ලම ඇති වුනේ. මානසික රෝග සියල්ලම ඇති වුනේ මේ පොදි ගහන්න යාම නිසා. jigacchha vipasa පොදි ගැහුවත් නැතත් පටන් ගන්නකොට ඉඳලා තිබුණේ නිසා ඒව එනකොට ඊවසන සුළු ගතියක් තියෙනවා. ඒ කියන්නේ නොකනොබි අත්ති කිලමතාන යෝගයට වටනවා කියන එක නෙවෙයි. නමුත් අපි මේ සුඛ කාම සුඛල්ලි කාණ යෝගයකට ගිහිල්ලා අපි කොච්චරක් මේ කැමරට කඹරනවද කියන්නේ. ඒකටමයි ගත කරන්නේ ජීවිතේ. ඉතින් ඒක ගැන ඉවසන සුළු ගතිය ඕනේ. ඊගාට දංශමකස වාතාතප සිරින්සප සම්පස්සාන පටිඝාතය. විදිලා ලේ බිදලා බොන මදුරෝ ඉන්නවා. අපල කන හොවාපුටෝ ඉන්නවා. හුලං වදිනව නපුරු හුලං ඉහිරෙලිය වැටෙනවා. මේ වගේ දේවල් වෙනකොට අපේ ඇඟ කිලි පොළනවා. මේ භාවනා කරන්න ගියාම මధుරෝ කනවා හෝ අපටෝ කනවා උසල මුසුන් සිසිල් වාතහමනවා අවුව වැටෙනවා ඇවිදලා යන දලබෝ ගෑවෙනවා අනේව ගෑවෙනකොට එහෙම කෙනාට අරණ්‍ය ගත වෙනවයි කිව්වහම වෙනමම බයක් රුක්ක මූල ගත වෙනවයි කිව්වහම වෙනමම බයක් ශූන්‍යාකාරයකට යනවයි කිව්වහම වෙනමම බයක් තියෙනවා මේවත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ ඒ නිසා එහෙම කෙනෙකුට ඒ අරණ්‍ය ගැන කතා කරනකොට මේක බීචිකාවක් වෙනවා. මේක කොහොමඩක්වත් තියෙනවනේ. මේ ਸਰවචනසේ දේශනා කළ තියෙනවා භික්ෂුවක් අරණ්‍යගත වෙනකොට කල්පනා කරන්නයි කියලා. මම තනියම ජීවත් වෙන්නේ. හැන්දකොරේ යනකොට මුලක් දැකලා පාගලා බලනකොට සර්පෙක් සර්පයා ගහලා වැටුණට පස්සේ කෑ ගැවුවට අහන්න කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා ආය දඟලන නැතුව මරණ පිළිගන්න ලෑස්ති නම් කැලේට යන්නේ කියලා. කවුරුවක්වත් නැහැ ප්‍රථමාධාර දෙන්න. කවුරුවක්වත් නැහැ. ඒක නිසා මුලක් පෑගෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්, මුල සර්පෙක් වෙන්න පුළුවන්, කන්න පුළුවන්. ඉන්නේ ඒකට ලෑස්ති නම් කැලේට යන්න. ඒ නිසා මේ Tamange ජීවිත පරිත්‍යාගය නැතුව, කාය පරිත්‍යාගය නැතුව, ඒක අනිත් පැත්ත කියලා කියන්නේ මේ සුකුමාර කුමර කුමරි ජීවිත ගත කරන කෙනා උණගක් වදින්න බෑ මැස්සෙක් වහන්න බෑ කැස්සක් එන්න බෑ කිවිසක් එන්න බෑ කුරුලාවක් එන්න බෑ කෙස් ගහක් දෙන්න බෑ ඉතින් තට ඒකල කියන මේ කොච්චර භාවනා කරත් හරියන්නේ නැහැ නේ කියලා කොහේ හරියන්නද මොකක් හරියන්නද? මේ භාවනා කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඉවසන සුළු ගතියක් ඇත්තෙම නැහැ. අර මේ ළඟදී මට එක්කෙනෙක් කියලා තිබුණා මේ බටහිර ලෝකේ අවුරුදු 30 40 විතර කාන්තාවක් heart attack එකක් කරලා මැරෙන්න ගිහිල්ලා තියෙනවා. මැරෙන්න ගිහිල්ල ඉවරලා එක පාට සුදු ආලෝකයට ගිහිල්ලා දෙයයන් ආතේ පෙනුණා. ඉතින් ඇහුවලු දෙයියෝ හම්බෙලා මෙච්චරද කියලා. මැරෙන්නද මම යන්නේ. දෙයයන් කියන්නේ අපිට තව අවුරුදු 40ක් තියෙනවා. මාස 6ක් තියෙනවා, දින 12ක් තියෙනවා, පැය 3ක් තියෙනවා. මැරෙන්නේ නැහැ කියලා. ඊට විතරේ හතට කිවර නැගිටට පස්සේ මං හිතවලු ගෙදර ගියාට ඇති වැඩක් නැහැ. දැන් ස්පිතාලේ ඉඳගෙන දැන් කොණ්ඩේ කළු කර ගන්න ඕනේ. හැමරැලි ඔක්කොම හදා ගන්න ඕනේ. ඉතින් ඔප්ප මට්ටම් දාගෙන හොඳ මේකප් එකක් කරගත්තලු අවුරුදු 30 40 නැතුව 16 කෙනෙක් වගේ වෙන්න. ඉතින් වැඩි කාලයක් ඉස්පිරිතාලේ ඉඳලා එළියට බහිනකොට වාහනයක් අපිලා මැරිලා ගියා. දෙයයන් ආශි දැක්කට පස්සේ හොඳටම බැනලු තමුන් ආශි මට බොරුනේ කිව්වේ මොකද නෑ මට ඔයාව අඳුර ගන්න බෑ කිව්වා. පරණ හිටපු නාගි ගෑනන් තව අවුරුදු 40ක් තිබුණා. ඔය අඳු මොස්තර කරාට පස්සේ දෙයයන්වත් අඳුරන්න බෑ. ඉතින් සත්‍ය කොහේ අවබෝධ කරන්නේ? ඉතින් මතක තියාගන්න මේ කය කියන්නේ නව දොරෙන් කාරළු වැగిරෙන කුණු ගොඩක්. අසුචි දෙතිසක් අසුචි ඉතින් මේක තනසණ්ඩයි පිනවණ්ඩයි නලවණ්ඩයි කරන වැඩත් එක්ක බලනකොට භාවනාවේදී මෙව ස්වභාවයෙන් ගිනි කන්දක් උතුරනකොට වගේ එන්න පටන් ගන්නවා. සමහරට උගුර කසාන කසාන යනවා. සමහරට කණේ කංකාරළු වැగిරෙනවා තේරෙනවා. වරකට නහයෙන් කඳුළු කබ එනවා තේරෙනවා. හැම තැනින්ම වැగిරෙන හැටි මේ හැම හැමතැනම පුපුරු ගන්න හැටි තේරෙනවා. හැම තැනකින්ම පූජාව වැගිරෙන හැටි හොඳට භාවනා කරනකොට පේනවා. ඉතින් අර කාය කුමර කුමරි සැපට හැදිච්ච ඒ සුකුමාර ජීවිත ගත කරන කහලම ඉවරයක් නැහැ. මොකද බයයි මේ කුෂ්ඨයකට එන්න හදනවද? එහෙම නැත්නම් මැලේරියාවට එන්න හදනවද? එහෙම නැත්නම් ඩෙන්ගු හැදෙයිද? මොනවා හැදෙයිද විශ්වාස නැහැ. ඒ නිසා යාට කොහොමඩක්වත් ඒක කාගෙන ඉදිරියට යෑමේ ශක්තියක් නැහැ. මොකද මේ ශරීර ආසාව. ඒක නිසා සබොත්තන් සඳහන් කළා තියෙනවා දංශ මකස වාතාතව සිටින්සප සම්පස්සාන අදිවාසික ජාතිකෝ හෝති ඉවසනවා කියලා කියන්නේ මාරාන්තික නෙවෙයි මෙව්ව සමහර විටක භාවනා කරනකොට ඒ හැමේ උද්දීපනයේ වැඩි වීම නිසා ප්‍රණීත භාව වැඩි වෙන නිසා මధుරෝ විදිනවා වගේ දැනෙනවා ඕවාකට කනවා වගේ දැනෙනවා කුඩල්ලෝ යනවා වගේ දැනෙනවා වැස්ස වැටෙනවා වගේ දැනෙනවා. උණුසුම් සිසිලස කම්පන චංචල එනවා. එයාට කොහොමඩක්වත් ඒ වගේ කරහා යන්න බෑ ශරීර ආසාව නිසා. ඒ නිසා යම් ප්‍රමාණයකට ඉවසන කෙනෙක් නම් බලනකොට තේරෙයි මෙතන මේ සතෙක් කරුපෙක් ඇවිදිනව නෙවෙයි. මේ හැම ප්‍රනීත වීම නිසා ඒ වගේ විශේෂ සංඥා එන්න පටන් ගන්නවා. ඒක භාවනාවේ ඉන්ද්‍රම් ප්‍රනීත වීම නිසා සතිය වැඩි වීම නිසා හිත කයට පැමිණීම නිසා වෙන දේවල් වෙන්නත් පුළුවන්. නමුත් හුඟක් බය කෙනාට මේ නිසා ඉදිරියට යන්න බෑ භාවනාවේ දියුණුව නිසාම ඉදිරියට යන්න බැරි වෙනවා. භාවනාවට හිත දාපු ගමන් වේදනාව වැඩි වෙනවා. ඕනම කෙනෙකුට වෙන එකක් වෙන දෙයක යෙදිලා මොනවාරි සැර බීමක් බීලා හරි මොනවා හරි බල බල ඉනකොට මේ කය අමතක කරන්න පුළුවන්. කයට හිත ගත්ත ගමන් ඒක ස්වභාවයි ඒ කයේ Taman ළඟ තිබුණු ලෙඩ රෝග ගති ටික අසහන ගති ටික වැඩි වෙනවා සමහරෙකුට භාවනා කරනකොට ඒකාන්තයෙන්ම මනසේ තද ගති, ඔළුවේ අමාරු, ඇඟේ අපහසු එන්න පටන් ගන්නවා. වෙන මොකේ කරි හිතමත් වෙලා තියෙන වෙලාව අර මොනවත් නැහැ. මේ කියන්නේ මේ මිනිස්සයා භාවනා වැදගත් තැනකට අවිල්ලා තියෙනවා. නමුත් මේ ශරීර ආශාව කියන මේ හුඹස් බය නිසා ඉදිරියට ය아가න්න බෑ. භාවනා නිසාම මේ වේදනාව වැඩි කරලා පෙන්නන්නේ. ඉතින් එතෙන්දී ඕන දෙයක් වෙච්චාවයි කියලා ඉදිරියට යන ගතිය තිබුණොත් සමහරට මේ සුව ලක්ෂණයක් සුවීමේ ලක්ෂණයක්. ඒක නිසා මේ මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මුළු බුරුමෙම ඒ ස්වාමීන් වහන්සේ ස්ථාන 300ක් විතර තිබුණා. ජාත්‍යන්තර ස්ථාන 300ක් විතර තිබුණා. ඒ ස්වාමීන් වහන්සේ ඒ හැම ස්ථාන පාලකයෙකුටම ඒ ඒ තැන් නඩත්තු කිරීමේ අධිකාරී ශක්තිය දීලා තිබුණා. නමුත් බරපතල ප්‍රශ්නයක් ආවොත් මට ලියලෙවන්නේ කියලා ඒ කමඨාංශුද්ධ කරනට එන නూరుණු පුරුදු ප්‍රශ්න මහසී සයඩෝට එන්න පටන් ගත්තා. ආපු ඒව ඔක්කොම මහසේ ෂැඩෝ කරන්නේ ගොනු කරනවා. ගොනු කරලා පොතක් ලියලා තියෙනවා මේ භාවනාව නිසා ලෙඩසුව වෙන හැටි. ඒකේ ප්‍රධානම ලක්ෂණය තමයි භාවනා කරනකොට රෝග ලක්ෂණ උත්සන්න වෙනවනම් භාවනා වැඩ කරනවා. ලෙඩේ සනීපෙන්න හදන්නේ. ඒක නිසා යාට මේ සාධක පෙන්නලා ලෝක විචුව පෙන්නලා කියනවා මෙන්න මේ තියෙද්දි ඉදිරියට ගියොත් මුන්නම උපකරණයක්වත් බේතක්වත් නැතුව භාවනා ලෙඩෙන්න සනීපෙනවා. නමුත් ඒක පොඩ්ඩක් උත්සන්න වෙනකොට භවනා පැත්තක තියලා පැන්ඩෝල් බොන්න ගත්තොත් ඉතිහාර ලෙඩේ තිබුණට වෙලේ තව ලෙඩක් බවටපත් වෙනවා. ඒක නිසා භාවනාවම සුවසේවාවක් බවටපත් වෙන්න ඕනේ නම් මේ ඉදිරියට ඉදිරියපත් වෙන දේවල් වෙනදාට වැඩිය ටිකක් ඔක්කොම ඉවසන්න යන්න එපා ඉවසන්න බෑ. වෙනසට පිටි ටිකක් ඉවසනකොට අනිදාසනට ඊට වැඩිය ටිකක් ඉවසන්න පුළුවන්. මෙන්න මේ ඉවසීම වැඩිවීමම නිවනයි කියලා බුරුමෙන් කියනවා. ඉවසන්නා නිවන් දකි කියලා. නුරුස්නාසුළු ගතිය තියෙන මිනිස්සයාට මොනම දනකවත් ගිහලා තනක් නැහැ. ඒකට කියනවා මේ රබර් බෝලයක් උඩ දැම්ම වගේ කියලා උඩ පැනලා පැනලා පැනලා පැනලා රබර් බෝලේ පාතම තැන්ට යනවා. සතපය කාසියක් උඩ දාන්න දාපු තැනම 탁 ගාලා අල්ලනවා හෙල්ලෙන්නේ නැහැ. ඉවසන මනුස්සයා සතපය කාසිය වගේ ඇල තැනක වැටුණත් කන්දක හිටියත් එතන හිටිනවා. රබර් බෝලෙට බෑ. ඒක ගැස්සි ගැස්සි ගැස්සි ගැස්සි කොහොම හරි ආතම තැන්න තමයි යන්නේ. ඒ නිසා නොයවසන කෙනා මෙහෙ හිටියත් අපායේ තමයි ඉන්නේ. එයාට වෙනම යම රජුරෝ යම ලායෝ කැක්කෝනේ නෑ. මේකෙම ඉන්නේ කටුකරෝසන වල තමයි. ඒක නිසා මේ ඉවසීමේ ශක්තිය වැඩෙනවනව වැඩෙනවා භාවනා විදිනුවක්. ඒකේ වැඩෙන්න අවස්ථාවලුත් වැඩි කරලා දෙනවා. ඒ වගේම පොඩ්ඩක් හරි ඒකට ආයෝජනය කරපු ගමන් පේන්න පටන් ගන්නවා ධර්ම ධර්මයේම තමන්ට සරණක් වෙනවා. එනිසා ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා අපි පත්නි ආචාර්යවරු කියනවා අපිට මවෙක් පියෙක් නැහැ ධර්මයෙන් තොර ඕනම ලෙඩකට ධර්මයෙන් පිරිසුදු වෙනවා අනේ රෝග ලක්ෂණ වැඩි වෙනවා නම් ඒක ඉවසාගෙන ඉදිරියට යණ්ඩයි තරුවචනච අපට කියලා දෙන්නේ ධර්මයේ ශරණ කරගන්න. ඉතින් ඒකට ඉස්සලා සුත්‍රපේ ඥානය අවශ්‍යයි. ඒ ඉස්සලා මේ නීවරණ නැති කරලා ඇත්ත ඇති හැටි දකින්න ගතිය අවශ්‍යයි. අවශ්‍ය වුණත් ඉවසීමේ ශක්තියත් අවශ්‍යයි. මොකද මේ සුවවීමේ කෘත්‍යයේදී වේදනාව වැඩි කරන ගතියක් යනවා. කුලප්පු වුණොත් දෙකම නැති වෙනවා. බුදුන් කියපු දේ නෙමෙයි ඊට පස්සේ කියන්නේ ධර්මයේ වෙන දේ නෙවෙයි වෙන්නේ নানা ආකාර කතා කරනවා. ඉතින් ඒ නිසා ඊවසීමේ ශක්තිය මේකෙදී අවශ්‍ය කරනවා. ඒ වගේම දුරුත්තාන දුරාගතාන වචනපතාන. අපි මේ සිල්වන්තව කාටවත් හානි කරන්නේ නැතුව කඩබල කරන්නේ නැතුව හිටියට ලෝකේ පුදුම විදිහට නිඳා කරන්න පටන් ගන්නවා. වචන හදලා බනිනවා. හිතා ගන්න බෑ මේ ලෝකේ හරිය කැමැති ඒනුසුත් එක රණ්ඩු සරුවල් කරගෙන ගහ බැනගෙන ජීවත් වෙනවනම් හරිම සතුටුයි. අපි පැත්තකටලා අපේ වැඩක් කරගන්න ගියාම ඔක්කොම අවුස්ස අවුස්ස ඒ මනුස්සයාට කොනහන ගතිය ඒ ලෝකේ හැටි. ඒ නිසා හරිය නපුරු වචන අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම හදල වචන වලින් බයින්. සරුවචනාංශයට දිගටම බැනලා තියෙනවා. ලෝකේ රසයක් දන්නේ නැති නාස්ති ගැන කතා කරන, ಜಾති භෝග කිරීමට විරුද්ධ කිසිම ගුණයක් නැති පුදුමාකාර වචන කියලා බැලලා තියෙනවා. මොකද මිනිස්සුන්ට ඕනේ රණ්ඩු සරුවලිය. රණ්ඩු සරුවලිය තියෙන ප්‍රශ්නයක් නෑ. කවුරු හරි තමන්ගේ වැඩක් කරන පැත්තකට ගිය ගමන් ඉවසන්න බෑ. ඒක ලෝකයාගේ හැටි. ඒ නිසා ඒ කෙනාට මොන හරි වෙච්ච ගමන් භාවනා කරන මාසයන් කිලෝ භාවනා කරන මනසට කොහොමද එහෙම තරහ යන්නේ? එහෙම තරහ යන්න බෑ. භාවනා කට්ටිය ඉන්න ඕනේ නිකන් මේ රහත් වුණා වගේ ඉන්න ඕනේ. පොඩ්ඩ වැරදිච්ච ගමන් අනික ඕන කෙරුවට සමාවක් දෙනවා භාවනා කරන එකට සමාවක් දෙන්නේ ඒකට හේතුව ඒ මනුස්සයන්ගෙත් මේ දුරුත්තානන් දුරාගතාන වචනපතනන් තියෙනවා මේ භාවනා කරන යක්ෂයොත් කියාපාන වැඩි ඒකයි ඒක හංගලා කරගන්න දැනගන්න ඕනේ මේක පුම්බපු ගමන් මේක මිනිස්සුගේ සාමාන්‍ය කාම ජීවිතයට අභියෝගයක් වෙනවා අපි මේ රැත්‍රීට නොකා මේ කාමයෙන් අයින් වෙලා විවේක සිද්ධියෙන් ඉන්නවා කියන එක මුළු කාම ලෝකෙටම කරන තත්ත්ව බල අභියෝගයක්. ඒ මිනිස්සුන්ට මේ හම්බ කරලා ඉවුවා කාලා ඉවුවගෙන් සැප විඳලත් තවමදි. අපි මේ තියෙන සැප ටිකක් අයින් කරලා විවේක වෙලා මෙන්න පෙන්ලා දෙනවා අපි ඊට වැඩිය සතුටින් සමාදානෙන් ඉන්නවයි කියලා ඒක මුළු ආර්ථික පද්ධතියටම ගහන ගැහිලා. හැබැයි මේක තේරෙන්න හරින්න නැතුව ඉන්න පුළුවන්. කාටවත් අඟවන්නේ නැතුව තමන්ගේ වැඩ ටික කරන්න හිටියොත් ඒ දුරුත්තාන දුරාගතාන අඩු කරන්න පුළුවන්. අපි ඉල්ලගෙන මේ පරිප්පුව ගන්නවා. මේ කියා පාන්න කියලා අපි මේ භාවනා කරනවා අපි සිල්වන්තයි අපි ගුණවන්තයි අපි සූතමේ ඥානෙ තියෙනවා මට දැන් නීවරණ නැහැ මට පළවෙනි ධ්‍යාන තියෙනවා මට දෙක තියෙනවා මට තුන තියෙනවා කියලා ඉතින් ඉල්ලගෙන කරනවා ඉල්ලන්න ගියොත් හම්බ වෙනවා නමුත් වෙනදා වන්සු විදියට මේ දවල්ට කාලා රැට කාලා සාමාන්‍ය විදියට ඉන්නවනම් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා ඊවසන ශක්තියත් ඕනේ ප්‍රයෝග ඥානත් අවශ්‍යයි ඒ වගේන uppannāna ශාරීරිකාණං දුක්ඛාණං වේදනාණං කටාණං කරාණං කටුකාණං ශාරීරියේ උපදින ඊටාම දුක් පීඩා ඊටාම දුෂ්කර වූ තිබ්බාණං බොහොම තීව්‍ර කටුකාණං හරිම ඉවස ගන්න බෑ මොන මේ හම්බ කරන්න ගිහිල්ලවත් ඇති වෙච්ච නැති දුක් පීඩායකට එන්න පටන් අර ගන්නවා අසාතාණං මොන විදියෙන්වත් දරන්න බෑ මිහිරියාවක් ඇත්තෙම නෑ අමනාපාන පානහරාණං කොච්චර අමනාපද කියලා නම් වහකණ්ඩ හිතෙනවා. Tamanට Tamanට වහකණ්ඩ හිතෙන තරමට මේ භාවනා ඉදිරියට යනකොට තේරෙන පටන් ගන්නවා මෙච්චර මේ මහන්සිලා තටමලා මේ මහ පොළොව උඩ ඉන්නේ ඇයි? මොකද්ද මේ ජීවත් වෙන එකේ ලාභය? අපි මේ ජීවත් වෙන්නේ මොකක් සඳහාද? දැන් සාමාන්‍ය ජාතිය බෝ කිරීම කාමේ නම් අපිට කල යුත්තක් තියෙනවානේ. අපිට හිතතර ගන්න ඕනේ ස්ත්‍රියව නම් පුරුෂයෙක්ගේ පුරුෂයෙක්ගේ නම් ස්ත්‍රියවගේ ඉතින් নানা මායාවල් දාගෙන ඒකේ කාමයක් තියෙනවා අපිට රට රාජ්‍ය දිනා ගන්න ඕන නම් අපි යුද උපක්‍රම කරන්න අපිට සල්ලි ඕනේ නම් ඒ දේවල් කරන්න දැන් භාවනා කරන එකට මේ කාම විතක් ඇත්තෙත් නැහැ ව්‍යාපාද විතක් ඇත්තෙත් නැහැ විහිංසාව විතක් ඇත්තෙත් නැහැ එතකොට පේනවා හැම චිත්තක්ෂණයකම සතිය පිහිටවපු ගමන් කටුබෙරේක පෙරලනවා පුදුමාකාර වෙහසක් එන්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා සර්වචන්නාංශේ ඉන්න කාලෙම මේ පුන්න හාමුදුරෝ සඳහන් කරා විවේක තියෙනේ සුණාපරන්ත දේශයට මම යන්නම් කියලා. ඉතින් සර්වචන්සිකව පුන්න සුණාපරන්ත විනිස්වාරි දරුණුයි. ඒ නිසා මේ විවේක දනක සිව්පසේ තියෙන තැනක ඉඳෙයි කියලා. නෑ අර පුන්න හාමුදුරෝ කිව්වා ස්වාමීන් වහන්සේ ඒකට කමන්නේ මම යන්නම්. ඒතකොට කිව්වා උඹට බැන්නොත් මේ මිනිස්සු බැන්නොත් කමක් නෑ ස්වාමීන් වහන්සේ ගැව්වේ නෑනේ. මට ඒ බැනුම් වහගෙන මට ඉන්න පුළුවන්. පොතේ යම් විදිහකට බැනලා බැටෙන තැන ගැහුවොත් ගැහුවට කමන්නේ අතිපයින් ගහන එක නේ ආව දෙකෙන් ගැහුවේ නැහැනේ කියලා මං ඉවසගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. හොඳයි බැනලා අතින් ගහලා බැටෙන ආව දෙකෙන් ගැහුවොත් හොඳයි ස්වාමීන් වහන්සේ ගැහුවට මට දරුණු වේදනාවේ නැහැනේ අතපය කැපුවේ නැහැනේ කියලා මං ඉවසගෙන ඉන්නවා. නෑ නෑ බැනලා ගහලා ආවුදන් ගන්න අතපයක් කැපුවොත් එතකොට කියනවා හොඳයි ස්වාමීන් වහන්සේ ඔක්කොම කරුවම මැරුවේ නැහැනේ. ඒ නිසා සතුටු. හොඳයි මැරුවොත් ස්වාමීන් වහන්සේ භාවනා කරන කට්ටිය තමන්ගෙන් සියදිනසා ගන්න ඉන්න කෙනා පිට කෙනෙක් මරුව කොච්චර ලාභද කියලා. ඒක ඉබේ හම්බ වෙනවා. මම මේක සලකවන බුදුහාම තුන් යලක් සාදුකාර දෙනවා. මෙන්න මෙහෙම තමයි ඉවසන්න පුරුදු කරන්නේ. අපි එහෙම නෙමෙයි අපි හිතන්නේ මේ අනික් කට්ටිය ඇවිල්ලා අපිට මේ ගහන්න මරන්න හද බලන ඉන්නවයි කියලා. මේ භාවනාවේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනකොට අමනාපාණං පාණහරාණං කොච්චර අමනාප ගතියක් ලෝකයේ කෙරේ ඇති වෙනවද කියනවනම් Tamanට වහ බොන්න හිතෙනවා. එහෙම සිටි දෙක තුනක් සර්වඥාන්සේ ඉන්න කාලෙත් වෙලා තියෙනවා. එතකොට තේරෙනවා මේ උපේන දේ කාගවත් කඩා වඩා ගත්ත දෙයක් නෙවෙයි. Tamanගේම ඉවසීමේ ශක්තිය හරහා ඇති කරලා තියෙන්නේ. ඒක සර්වඥාන්සේ සඳහා කරනවා රාජකීය හත්තියෙක් ඇතෙක් මංගල හස්තියා යුදයට මෙහෙවට පස්සේ එයාට ආයුධයකින් පහර දෙන්න පුළුවන් වීතලයකින් පහර වදින්න පුළුවන්, කඩුවකින් කොටන්න පුළුවන්, වෑයකින්, පොරෝවකින් කොටන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙද්දි බෙර ගහලා නටලා කලබල කරලා එලවන්න පුළුවන්. එහෙම තමයි ඇත්සේනාවට දෙන දඬුවම. ඒ ඔක්කොම ඉවසගෙන ඉන්න ඕනේ යතා පිටේ ඉන්නේ රජුරෝනේ. යුද්ධ දිනන්න එපාය. ආන්නේ ඇතෙක් වගේ භාවනාවට යන එකන මේ ඉවසීමේ ශක්තිය පටන් ගන්නකොට නොතිබිච්ච එකක්. පටන් ගන්නකොට අපි අම්බලගේ තාත්තලගේ ගුරුතරේ ලැබලා ගෙවල් දොරවල් හදාගෙන අපිට අවශ්‍ය කරන සැප එලවගෙන තමයි ජීවත් වෙන්නේ. නමුත් භාවනා කරන්න යනකොට යනකොට තේරෙනවා මේකේ තියෙන ඉවසීමේ ශක්තිය වැඩෙනවා. අන්නේ වැඩෙන එකට yaadena තාලෙට, වැඩෙන එකට අනුග්‍රහ කරන තාලෙට, වැඩෙන එකට සප්පාය වෙන තාලෙට චිත්ත ශක්තිය දියුණු කරගන්න. භාවනා කරන්න කරන්න නිකම්ම නිකං සුකුමාර වෙලා භාවනා කරන්න කරන්න කරන්න මේ සැපපත් සැපත් බලාපොරොත්තු වෙන විකාරයක් අද ලෝකේ තියෙනවා. අද භාවනා ලෝකයේ කියලා කියන්නේ නිකන් ෆැෂන් එකක් විතරයි. කට්ටිය භාවනා කරන භාවනා කරන එක ලොකු එකක් නිසා ඉතින් ඔක්කොම පහසුකම් දෙක ඉල්ලනවා. අර ටික තියනවාද මේ ටික තියනවා කිය. ඒකෙන් හිතන්න එපා මේ භාවනා කරන අයට පහසුකම් දෙන එක පවක් නෙවෙයි. පුළුවන් තරම් පහසුකම් දෙන්න. හැබැයි භාවනා කරන කෙනා ඉල්ලන්න එපා කැතයි. එච්චරයි කියන්නේ කැතයි. ඕනේ සැපත් දීපු දෙය මිනිස්සු ඇවිල්ලා සැප සම්පත් දීලා පින් කරගන්න ඕනේ. නමුත් මේක ඕනේ මේක ඕනේ කියලා කියවුවොත් හිඟන්නන්න කොහෙන්ද උණුබත්. දින දෙයක් එපාය කන්න. දැන් ඒක නැති වෙලා තියෙනවා. ඒ නිසා යෝගාවචරගේ යෝග ගති නැහැ. මේකේ තියෙනවා යෝග ගති සහ භෝග ගති කියලා දෙකක්. භෝග ගති කියලා කියන්නේ කාම භෝගී. කොහේ ගියත් ඒ අවශ්‍ය පහසුකම් ටික ඉල්ලනවා. ඒකට කියනවා භෝගී ජීවිතයක් කියලා. කාම භෝගී නැත්නම් සුඛෝපභෝගී එහෙම නැත්නම් පාරිභෝගික ජීවිතයක්. යෝගී කියලා කියන්නේ අර කියන විදියට සුතමේ ඥානය ඇති කරගෙන යුදට වන්න ඇති කුසේ මේ යුදයේදී අවශ්‍ය කරන දේවල් ටික අඩුම කැඩුම පොඩ්ඩක් විතරක් අරගෙන ඒක දිගට කරගෙන යන එක නා ලෝකයේ අඩුම ප්‍රමාණයක් වස්තු පරිභෝග කරලා අඩුම පරිසර දූෂණයක් කරලා වැඩිම සතුටකින් ඉන්න කෙනා. ඒ නිසා යෝග ජීවිතය අනුව ලෝකේ තියෙන වස්තු මිනිස්යන් අතර සමසේ බෙදී යෑමේදී පරමාදර්ශයක් තියෙන යෝගාවචරය. කදාකත් වස්තු රැස් කරගෙන විශාල පිරිසක් දුකේ ඉඳද්දී සුළු පිරිසක් වස්තු රැස් කිරීමක් යෝග ජීවිතේ කරන්න බෑ. මේ මට ඊයේ ආපු පණිවිඩයක තියෙනවා ඇමරිකාවේ 150ක වස්තුව සියල්ලම පොහසත් 100ට 1කට දීලා ඉවරයි කියලා මේ. 50ක් විඳවනවා කන්නත් නැහැ බොන්නත් නැහැ ඉන්නත් නැහැ යන්නත් නැහැ කරන්නත් නැහැ නමුත් 100ට එකක් දන කුවේරෝ 150ක ජල වස්තු ඔක්කොම යා ළඟ තියාගෙන එයා මම පොහසත් කියලා පෙන්වන්න හදනවා මේ යෝග ජීවිතේ ඒක බෑ මුත්widetildeකදී ඒක බෑ කමතකදී ඒක බෑ මලගෙදරකදී ඒක බෑ කාටාවත් තීර දෙක කන්න දුන්නා ඔක්කොම සමයි ඉතින් එතකොට දියුණු යෝගාවචරයත් අලුතෙන් ආපු යෝගාවචරයත් සියලු දෙනාම මේ ඉවසන සුළු ගතිය තියෙනවනම් උපස්ථාන කරන කෙනාට හරි පහසුයි. සිව්පස්සේ දෙන කෙනාට හරි පහසුයි. අරක දීපම් මේක දීපම් කියලා හටම් කරන්නේ මේක අපිට උගන්වන්නේ රජපැටියෙක් බුදුහාමුදුරුවෝ. ශාක්‍ය කුලේ ඉපදිච්ච රාජ්‍යයක් ඇති වෙච්ච කෙනෙක් පාත්‍රතරන පාට බහැලා. හිඟා කාලයි අපිට මේ උගන්වන්නේ. ඒ නිසා උන්වහන්සේලා පරාසය පිළිබඳ සම්පූර්ණ දැනුම තියෙනවා. අපිට කිව්වොත් එම අපි නම් එහෙම නෑ අපි ආවල් කුලෙන් ඇවිල්ලා තියෙන ආවල් අරකම ඒ කිසි දෙයකට මායින් කරන්න බෑ ਸਰවචනන්සගේ පරාසයත් එක්ක නෙමෙයි. ඒ වගේම මහා කරුණාවක් ඇතුව. උඹල ඉල්ලන්න ගිහිල්ලා අපායට යන්නේ. ඊට මීට වැඩි හොඳ හම්බෙන ටිකේ ඊවසඳාරාගෙන කටයුතු කරනවා නම් මංගල හස්තියක් වගේ ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා අපිට ඇත්තටම තියෙන. අද ශාසනය පැත්තෙන් බැලුවොත් මේ ලංකාවේ තියෙන තේරවාචනේ සිව්පසේ වැඩිකමේ ප්‍රශ්න තියෙනවා. 100ක් වතිනේ ලාභ වැඩි, සත්කාර වැඩි, සම්මාන වැඩි, සිලෝක වැඩි. ඒ නිසා පත්තර පත්තණි එක්කන කාලා නැහිනු. ප්‍රමාණයට නෙවෙයි කන්නේ. ජූතක බමුණ ආවට පස්සේ ජූතක බමුණ ඉඳද්දී ජාලිය ක්‍රිෂ්ණ දිනාගෙන් දෙන්නගෙන් ඇහුව සඳ මහ රජුරෝ උඹේ අපච්චිලා අපච්චි උඹලා දෙනකොට මොනවද කිව්වේ කියලා. එතකොට ජාලිය ඇවිල්ලා කිව්වා අපේ අපච්චි කිව්වා අපි දෙන්න නිදහස් කරනවා නම් ඒ නිදහස් කරන්න අවස්ථාව තියෙන්නේ ඇතෙක් පරට වස්තුව දෙන්න පුළුවන් කෙනෙකුට විතරයි කියලා. පොඩි ලංසාවක් ඇති කෙනෙකුට අපිව නිදහස් කරන්න බෑ. ජූතේකට කතා කරලා ඇහුවා උඹට මේ පොරොන්දුවක් දුන්නාද කියලා. "ඔව් මට මේ දරුවොත් දෙන ගමන් පොරොන්දුවක් දුන්නා." මේ දරුවෝ නිදහස් කරන්න පුළුවන් වෙන්නේ ඇතෙක් බරට වස්තුවකින් විතරයි. කියන්නේ හොඳ බලවත් කෙනෙක් ඕනේ දරුවෝ නිදහස් කරන්න. ආ එහෙමනම් මම ඇතෙක් බරට වස්තුව දෙනවා. ඒ ටික මනිනකම් ඇතෙක් ගෙනල්ලා ඇතෙක් බරට වස්තුව මනිනකම් කණ්ඩ දුන්නා. අරු කාලා කාලා මැරුණා. ඉවරයි. මුද දවස් ගාන බඩගිනේට මිනිහා සඳ මහරජු ඉස්සලා කයපත රෝගෙන් මැරලා ගියා. සංසාරේ මායයත් අපිට දෙන්නේ ඔච්චරයි. අද චීන බර ගානක් ලෙඩ කාලා වැඩිකම නිසා. ඇමරිකාවේ ගිහලා බලන්න චීන උරවා. පහර යන්න බෑ. වැඩිම කනවා. ඉන්දියාවෙන්ද උත්තර ප්‍රදේශ වලට කැම් බේස් දෙක කරගෙන ඉල වාඩි වෙනවා කෝච්චියේ යන්නකම් කන අතක් උස්සන්න දෙන්නෙක් ඕනේ පයක් උස්සන්න තව දෙන්නෙක් ඕනේ කොච්චරවත් කන කිසිම අඩුපාඩුවක් පේන්නේ නැහැ ඉතින් ළඟ ඉන්නව මිනිස්සේ කල්ලල්ලා බොරලල්ලා බඩ අරගෙන ඉනවා අනේ මට ටිකක් වැටේ කියලා කවදාවත් දෙන්නේ ඒ නිසා සිව්පසේ වැඩිකම නිසා මාර්යා අපිට දැන් උලිහිලි පානවා මාර්ය බුදුජානනාංශ ඉන්න කාලේ සංඝයාට හිංස කරලා බැනලා සිව්පසේ නැති කරලා ශාසනය කඩන්න හැදුවා. දැන් එයා කරලා තියෙන්නේ සිව්පසේ වැඩියෙන් දීලා යුතකයට කරපු දෙයි. කාලා නැහින්ද හදලා තියෙන්නේ. ඒ නිසා ප්‍රමාණය දන්නේ නැත්නම් මේ සෑම වස්තුවක්ම Tamande දඟලියක් බාටපත් වෙනවා. කරදරයක් බාටපත් වෙනවා. ඒ නිසා ඊවසලායේ කටයුතු කරන කෙනාට කිසිම දවසක චරිචුරු ගන්න දෙයක් මේ අද තියෙන ලෝකේ පේන්නේ නැහැ. මම මේ මේ මහෝ මහේසාක්‍ය විඳගෙන කතා කරනවා නෙවෙයි ඒ හරහා ගිහිල්ලා බලනකොට අපිට තියෙන ප්‍රශ්නේ සිව්පස්සේ වැඩිකම මේ ප්‍රශ්නේ නිසා අපි පුළුවන් තරම් මේ ඉවසන සුළු ගතිය තියෙනවා නම් ඒ ඉවසන සුළු කෙනාගෙන් සමාජයට හෝ පරිසරයට හෝ චිත්ත පීඩාවකට හෝ කවදාකවත් කාටවත් හිංසාවක් වෙන්නේ නැහැ. එන ඕනම දෙයක් ඉවසගෙන ඉන්නකොට ඒක නා විශාල වශයෙන් පොත් අනපොත් කරලා කටපාඩම් කරලා බණ කියන්න ඕනේ ඒ නිස්සද්ද ඉවසීමම නිහඬ බණක් පාටපත් වෙනවා. එහෙම තමයි මේ අවුරුදු 2600 ඒ කරුකටයුතු ස්වාමීන් වහන්සේලා අපි අතර මේකපත් කරලා තියෙන්නේ. සැප සම්පත් විඳලා නෙවෙයි. සැප සම්පත් විඳනනම් ඔය අපිට හම්බෙච්ච දුර්භික්ෂ විදේශ ආක්‍රමණ හරහා මේ ධර්මයේ පැවතින්න බෑ. එහෙව් අමාරුකෙන් රැකන අප මේ ධර්මය අපේ අතරපත් උනේ අහම්බෙකින් නෙවෙයි. ඒක යුග මෙහෙවරක්. ඒක අපේ උදර අපේ උර උඩ ගෙනත් තිබ්බේ ධූරයක් විදියට භාරයක් විදියට. ඉතින් ඒ වගේ උත්පන්න වහන්සලා ගෙනල්ලා නිහතමානීව මේ දීපු දේ කටයුතු කරන අපි ඉවසන සුළු ගතිය. ඉවසන්නා නිවන් දකි කියලා. ඒක වැඩෙනවනම් ඊයේ මට ආනාපාන දෙක තුනක් බලන්න පුළුවන් අද තුන හතරක් බලන්න පුළුවන්. ඊයේ මට සක්මන් අවස්ථා දෙක තුනක් බලන්න පුළුවන් දැන් හතරක් පහක් බලන්න පුළුවන්. ඊයේ මට සාමාන්‍ය කැස්සක් කහිනකොට භාවනා කරගන්න බැරුව හිටියේ අද කහිනකොට භාවනා කරන්න පුළුවන්. ඉස්සර මට සරුසුරු වැස්ස වහිනකොට භාවනා කරන්න බෑ දැන් ටිකක් භාවනා කරන්න පුළුවන් කියලා මේ ඒ භාවනාවේදී අරමුණේ වැඩි වෙලාවක් ගත කරන පැත්ත හෝ ඉදිරියට ඉදිරිපත් වෙන බාධක රාශියක් තියේදී දිහාටින් ගින්දර ගෙනින්නෙක් වගේ අරමුණ රකින්න පුළුවන් ගතිය හෝ වැඩෙනවනම් ඒක තමයි ඔය ධ්‍යාන ලැබුණට වැඩිය විපස්සනා ඥාන ලැබුණට වැඩිය වටින දේ මොකද ඒක කාටවත් හොරකම් කරන්න බෑ. එහෙම එකක් අපි දිනු කරගත්තාට පස්සේ කාටවත් හොරකම් කරන්න බෑ. ඒ වගේම කවුරු හරි ළඟ ඒක දිනු කරලා තියෙනවා කියලා අපිට අපිට ඉල්ලුවට දෙන්නත් නැහැ. ඒ වගේම මේ වැඩේ ආනපන දෙකක් ඉඳලා තුනක් කරගන්න එක මේ සද්ද වේදනම හිතවිලි මැද දත්තිස් දෙක මැද දිව බේරන්න වගේ ආනපන බේරණ එකත් මරණ මොහොතේදී කරන්න බෑ. වයසට ගිහිල්ලා අතපය බලන්න නැතුනම කරන්න බෑ. ලෙඩක් ඇදිලා උත්සන්න වුණාට පස්සේ කරන්න බෑ. ඒ නිසා අපිට මේ හම්බෙලා තියෙන ඉඩපාඩුව මේ අපි මැරෙන්නේ නැහැ කියන එක නෙවෙයි කියන්නේ ලෙඩ නැහැ කියන එක නෙවෙයි කියන්නේ අපිත් නැහැ නෙවෙයි කියන එක නෙවෙයි කියන්නේ මේ ඉඩපාඩුවේ මේ ටික කෙරුවේ නැතුව ඉස්සරහට එන්න එන්න එන්න එන්න තාම මොකද වෙන්නේ? තිරියම් වෙයිද? ලෙඩ රෝග අඩු වෙයිද? විද්‍යාඥයෝ හොයාගන්නේ මැරෙන්නේ නැති බේතක් කියලා. කද්දාකත් එන්ජින් තත්ත්වය අමාරු වෙන නිසා මේ ඉවසන සුළු ගතිය ආපුවාම ඒක Tamanටත් තේරෙනවා බුදු කෙනෙක් ඇයි මේ ගිහිගේ ඉක්මලා ගිහිල්ලා මේ තැනකටපත් වෙලා මේ බණ කියන්නේ ඒ වගේම අපේ ආචාර්ය પરම්පරාවේ අපි දන්න කොහොමඩක්වත් මෙච්චර වස්තු භෝග ඇතුව නෙවෙයි මේක ගෙනාවේ නිසා අපි මේ වෙනකොට කොච්චරක් බොළඳ වෙලාද අපි කොච්චරක් අයිතිවාසිකම් ගැන කතා කරනවාද අපි කොච්චරක් චෝදනා මුඛයෙන් කතා කරනවාද ඊව සේරම භාවනා ජීවිතයකට අවනම්බුයි නොකිය යුත්තක් ඒක නිසා ඒවා අඩු කරගන්න ගතියට එනවනම් දැන් තිබා තිබුණාට ඒක රාජ අපරාධයක්වත් මට නඩුවම දෙන්න දෙයක්වත් නෙවෙයි. නමුත් ඒක අඩු කරන ගතියට යන්ටයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. එහෙම ඉවසින අසුවිරු ඥාන ඇතුව සන්නාහයක් මැදගත්ත කෙනෙක් වගේ කියලා මේ නීවරණ ටිකත් යටපත් කරගෙන මේ ඉවසන සුළු ගතියට ගියාට පස්සෙත් පොඩි තව තියෙනවා බොරුවලක්. පොඩි තව තියෙනවා ටැග් ගැහෙන තැන මෙට්ට ඇහි වෙන තැන ජසන උපක්ලේශ ඒ මොකද ඒ ඇති කරගත්ත මේ සැප සම්පත් දේ තුල läග ගන්න ගතියක් හිතේ තියෙනවා. අපිට බෞසුත ඥාන තියෙනවා. නීවරණ නැතිව හිත නිර්ාමිෂ සුඛේ ටිකක් දාන්නෝ කරදර බාධක තීදී තිවසකට ඉන්න පුළුවන් මේ ಗುಣ පිළිබඳව සතුටු වුණොත් ඇතුළට නැමුණොත් ගමන හිටිනවා. අන්න එහෙම වගේ වෙච්ච වෙලාවක ගන්තාච හෝති කියලා කියනවා ගමන නැතර කරන්න එපා දිගටම ඵලයක්. දිගටම ගියේ නැත්නම් සමාධියක් තියේයි ආශ්‍රවක්ෂය කිරීමක් නැති. සතුටෙන් ඉඳී. හැබැයි කෙලස් කැපෙන්නේ. ඒක නිසා මේ මට්ටමට ආවට පස්සේ කෙලස් කැපීමේ වැඩපිළිවෙල ආශ්‍රක්ෂය කිරීම පිණිස ගමන නතර කරන්න එපා. ඒක නිසා හතරවෙනි ගුණ වශයෙන් පෙන්වන්නේ සෝතාච, පොති හන්තාච, ඛන්තාච, දන්තාච ගමන යන්න ඕනේ. අන්නේ ගමන යාම සඳහා ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ මේ ඇතාට ඇත් භාෂාව අලි භාෂාව පුරුදුනාට රජෙක් පිළිබඳව කරේ තියාගෙන කියලා යුද්ධ කරන්න ඉවසන්න පුළුවන් ශක්තිය තිබුණාට අල්ලිකාරයා ඌ දන්න ගමනක් වේවා ඌ නොදන්න දිශාවකට හෝ වේවා යමන් කියනකොට ඒ කියන දේ අහලා ඒ දිශාවට යන්න පුළුවන් ශක්තියක් ඒ යථාගේ තියෙනවා. මට ಗುಣ තියෙනවා ඔබ ඉන්න එපා මට උපදෙස් දෙන්න කියලා කතියක් නැහැ. ඒ වාගම සරුවත්ංශේ සඳහන් කරලා තියෙනවා යම් දිශාවක Taman මීට කලින් ගිහිල්ලා නැහැ වගේ තේරෙනවා නම් හිත යනවා බොහොම ගැඹුරු තැන් වලට හිත යනවා සමහරට අනතුරුදායක තැන් වලට අනිශ්චිත තැන් වලට කම්මැලි හිතෙන තැන් වලට, බය හිතෙන තැන් වලට, අසරණ වෙන තැන් වලට, අන්‍ය වගේ නොගිය දිශාවකට කාලයකට ගිය නැති පැති වලට යනවා තේරෙනවනම් ඒතන කිසියම් හිතේ පෙළඹීමක්, අදිෂ්ඨානයක්, මෙහෙවීමක්, සංස්කාරයක් නැතුව ඒක කාන්දමකට යකඩයක් ඇදලා ගත්තා වගේ ඇදෙන ගතියක් තියෙනවා. මම යනවා නෙවෙයි, අරගෙන යනවා. ආන්න එහෙම සබ්බ සංකාර සමතෝ චේතනා නැහැ. මම මේ කරන්න ඕන කියලා දන්නේ නොදන්නා දිහාවට ඇදෙන්න ගන්න. සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ. මේ දේෙන් මට අහවල් දේ ලාභේ සත්කාරේ සම්මාන සිලෝකේ හම්බුයි කියලා මොනම විශ්වාසයක්වත් නැහැ. අපිට ගමන ගියාට හම්බ වෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක නෙවෙයි. යමක් කමක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි තියෙන කෙලෙස් ගෙවම් කරගෙන ගෙවම් කර කර තමන් ළඟ ගෙනාවු සංසාර බය, ගෙනාවු සංසාර බර ගමන් පොදියක් වගේ ගෙවෙන පැත්තකට යනවා. පන්නක්කයෝ මීට පස්සේ මේ දේ මට ලැබේවා කියලා ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම හෝ ධ්‍යාන හෝ මාර්ගඵල හෝ මොනම දෙයක්වත් පිළිබඳව ඒ තරමේ තණ්හාවක්වත් නැහැ විරාගෝ මේ ප්‍රේමකරනද හිත බඳින්න හිතලවන මොනම දෙයක්වත් ලෝකේ නැහැ. Nirodho හැම දෙයකම ගෙවන් වීම විතරයි පේන්නේ. ඉවි ගෙවි ගෙවි ගෙවි යන මෙන්න මේ වගේ Nirodho නිබ්බාණං දිහාවට හිත ඇදෙන වෙලාවක් එනවා. ඒ ඇදෙන වෙලාවට තර්කමනස ඇවිල්ලා කියන ඔය පැත්තේ යන්න එපා. ඊයොත් මේ මේ දේවල් වෙයි. අරයාගෙන් අහන්න ඕන මෙයාගෙන් අහන්න ඕන කියලා භාවනාවේ සියලු දේවල් පෙළ ගැහිලා පදම ඇවිල්ලා ලස්සනට යන වෙලාවේදී ඒ යෝගාවචරය තර්කපණ ශීශ්‍ර කෙරුවොත් පොතේ දැනුම ඉශ්‍ර කෙරුවොත් පොතේ දැනුම ඇවිල්ලා කරන ওই පැත්ත බයයි දන්නේ නැහැ ගිහිල්ලා නැහැ ඒක නිසා ওই පැත්තට යන්න එපා උඹ ආයෙත් ඇත්ත කරලා බලපන් හයියෙන් හුස්ම ගනින් ආයෙසරයක් අතපය අත ගාලා බලපන් කියලා අර භාවනා ගමන බාධා කරන වෙලාවක්. ඒ ඉන්නේ කයට තියෙන ආශාව නිසා සහ ජීවිතේ තියෙන ආශාව නිසා. එතකොට ගමනක් නැහැ. ඒක නිසා යෝගාවචරදී යම් වෙලාවක ආස්වාද ප්‍රසවාස කියන අරමුණ හොඳට සංසිඳිලා කයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ආපු පාර හොඳට මතකයි. තම නොදන්න ශේෂ්ත්‍රයකට යන්නේ. මේ දැන් බුදුන් අදහගෙනයි මං යන්නේ. ධර්මයේ අදහගෙනයි මං යන්නේ. සංගරෝණ අදහගෙනයි මං යන්නේ. මම සීලෙකයි ඉන්නේ. මේ යන එක යන්නේ ප්‍රතිපදාව නිසායි කියලා දැනගන්න පුළුවන් නම් මේ ගමනේ ප්‍රතිපදා විදිහට යන්න යන්න තෘෂ්ණාව විරාගය නිරෝධයේ වශයෙන් ගෙවීමක් සිදුවන බව දැනගන්න පුළුවන් නම් යෝගාචරයේදී කාය ජීවිත নিরপেক্ষව අන්නේ යන නොදන්න දිහාවට යන ගමනට අනුග්‍රහ කරෙවි නැත්නම් ඒ යෝගාචරය මේ භාවනා ජීවිතය හම්බෙච්ච සපටිකේ ටැග් ගහිලා ඇතුළට නැමිලා එක තැන කරකවෙන්න පුළුවන් ඒක නිසා මනුෂ්‍ය ජීවිතයේ අනිවාර්ය ලක්ෂණයක් තියෙනවා අලුත් දෙයක් දැකපු ගමන් පස්ස ගන්න. නොදන්න ශේෂ්ත්‍ර වලට යන පුදුමාකාර බයක් අපි ඒ නිසායි ගෙවල් දොරවල් හදා. ඒ නිසායි අපි දන්න කියන කට්ටිය වට කරගෙන ඉන්නේ. ඒ නිසායි අපි මේ ආරක්ෂාවට හදාගෙන ඉන්නේ. නොදන්න දෙයට තියෙන බය පරිණාමයේදී අපිට ආපු ඥානගත ශක්තිය. ඒ නිසා එයා ಜಾතිය බෝ කරණ්ඩයි දන්න පරිසරේ වඩන්නයි ජීවිතේ එපා කියලා වැඩ කරගෙන යනවා. අනාරක්ෂාව පිළිබඳ ලොකු බියකින් හැම කෙනාම ජීවත් වෙනවා. ජනාධිපතිත්වය එහෙම රටවැසියත් එහෙම. බුදුරජාණන් වහන්සේ කියනවා මම ඔබට දෙනවා බුද්ධ ධම්ම සංඝ කියන පිළිබඳව ශ්‍රද්ධාව, බීම ශීලයේ පිළිබඳ ශ්‍රද්ධාව ඔන්න ඔය බය දාලා ගන්න. ඔය බයව අතහැරපන්. යන්න හදනකොට භාවනාව යන්න දීපන්. ඒකෙදී කායෙන් හරි අහා උපදේශ ලබාගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. උපදේශ ලබාගෙන කල යුත්තක් තියෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඒව හරිය ගමන් තමයි තේරෙනවා කාන්දමකට යකඩ යතගෙන ගන්නවා වගේ. සරුංගලයක් උඩෝලඟට ඇල්ලුවා වගේ යන්න හදනවා. මේ එක්කෙනෙක්වත් නෑ ඒව අත්විඳපු නැති කෙනෙක්. ඒ හැම වෙලාවෙම අපි ආපහු ගෙදර එනවා. ලොකු ආශාවකින් හයියෙන් උස්මක් කරන අතපත ගාලා අහපහුව එන්න හදනවා. එතකොට අර සංසාරයක් ආයින්ද වෙනවා අර தත්ත්වයට යන. තීන්සා භාවනා කරනකොට gederin එන්න එපා ගිහිල්ලා එන්නම් කියලා. යන්නම් කියලා යන්න ඕන. මధుරවා ගෙදෙට්ට එනකොට නෝනට කියලා එනවලු චරස් ගාලා සද්දයක් එම වුණොත් රැට කැම තියන්න එපයි කියලා. යෝගාවචරය ඔක්කොම ගිහිල්ලා එන්නම් කියලානේ යන්නේ. ඒ නිසා ආපහු යන ගමනටයි ලොකු ආශාවක් තියෙන්නේ මේ ගමන ඉස්සරහට යන්නේ මේ නිසාට කොහොමඩක් දාසයි ඒ නිසා අපි කොහොමඩක් වාල් ඒ නිසා අපි කොහොමඩක් කඹරනවා දන්න දෙයට තියෙන බැඳීම තමයි සංසාරිකය අපි යමක් දන්නවනම් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා නමක් කියලා කියන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක උඹේ සංසාර බැම්ම කියලා හිතාගන්න නම් කරන්න තියෙන හැම දෙයක්ම කෙලෙස්. ඔබ යම් තැනකදී භාවනා කරලා කියලා කියාගන්න බැරි කරගන්න බැරි නොදන්න තැනට ගියා නම් ආ කෙලෙස් අඩු බව දැනගන්න හැබැයි බයක් එයි. අනිශ්චිත භාවයක් එයි. අනතුරු ගතියක් එයි. මෙන්න මේකට මුහුණ දෙන්න බැන්න යෝගාවචරය කියන්න බෑ. මේකට මුහුණ දෙන්න බැන්න භ්‍රමචාරී ජීවිතයක් කියන්න බෑ. මේකට මුහුණ දෙන්න බැන්නම් භික්ෂුව කියන්න බෑ. මේකට මුහුණ දෙන්න බැන්නම් උපාසක උපාසිකා භික්ෂුණී කියන්න බෑ. එනිසා මේ අවස්ථාව එනකොට ජීවිත රත්නේ නාමයෙන් සීලයක පිළිපදලා ඉන්න බව දැනගෙන මං ඊයේත් මෙතන කියලා පස්ස තිබ්බා. මං අද යනවා කියලා අන්නේ ගැම්ම එන්නේ මේ ආපු පාරේ තියෙන ගැම්ම නිසායි, පෙළගැස්ම නිසායි. ඒක පස්සට අදින එක තමයි ඒකට තමයි අපි සාමාන්‍ය ලෞකික ඥාන කියලා කියන්නේ. අන්නේම අවස්ථාවක් ආපුවාම ආපහු පස්සට අදින. අපේ සියලුම සද්දෞක ඥාන අපි පස්සට අදින. දන්න තැනට ගිහිල්ලා අතාරින. නිසා මුළු පුරාවට මනුස්සයාගේ චරිතය පෙන්වන්න පුළුවන්. මනුස්සයා මේ සේරම ආරක්ෂක සංවිධාන හදන්නේ මේ සේරම දේවල් හදාගන්නේ නොදන්නා තැනට යන්න තියෙන බය ඒ තාක්කල් එයා යෝගාවචරයක් ඒ තාක්කල් අපි කිංකුසල ගවේෂිත් නෙවෙයි. ඒ තාක්කල් අපිට බාලදක්ෂෙක් වෙන්නත් බෑ. බාලදක්ෂිකාවක් වෙන්නත් බෑ. ඒ නිසා මේ භාවනාව යන අතරේ මේ ගමනක් යන බව මතක තියාගන්න දන්න තැනට ආපහු වෙනවයි කියලා කියන්නේ කක්කා. දන්නේ නැති තැනට යන මනුස්සයා තමයි මනුස්ස මනසේ මෙතෙක් කවදාකවත් වැඩගත් නැති පැත්තකට ඕනම වෙලාවක පුතුන්ගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් සීලේ නාමයෙන් යනකොට ඒ මනුස්සයාට කාමභෝගී මිනිස්සු බුදුම විදියට නිඳ කරනවා. දෙතුන් සැරයක් නිඳ කරලා බැරි වෙච්චහම වදින්න පටන් ගන්නවා. ඔය තමයි මිනිස්යාගේ තියෙන විකාරය. ඒකේන බොරුකලවල් දාලා, කලහපතර ගහලා, নানা විදියට හිංස කරනවා. මේ මිනිසා කාගෙන ගියොත් ඊට පස්සේ අම්බෝ ඔබ වහන්සේ හරිම පුදුම දක්ෂ කෙනෙක් නේ කියලා මල් මාලා පළඳවන්න පටන් අර ගන්නවා. ත්‍යාගි වන්දනා කරන්න පටන් ගන්නවා. ඒක නිසා මේ දන්න කෙනෙක් එක්ක නම් මේ ගමන නම් යනවා කියන්නේ බොරු. දන්න හැම කෙනෙක්ම කොක්කක්. කිසිම දවසක මේ ගමනක් නැහැ. ඒ නිසා මේක ඒකචාරී කියලා බුදුහාම කියන්නේ. තනියම යන්න ඒ තනියම යන්න තමයි අපකරන ආයුධ ටික අපි හදාගන්නේ. අදාන ගියාට පස්සේ භාවනාදී Tamante ඒක පරියන්කේ තමයි හුඟ දෙනෙක් ඒක අත්දකින්නේ. ශක්මනේදිත් නොවෙනව නෙවෙයි. ඒ ඛේමාවට උප්පලවන්නාවට මේ වගේ වැස්ස වෙලාවේ කකුල් දෙක හොදන කුටියට ගිහිල්ලා කකුල් දෙක හොදනකොට දැක්කා මේ වතුර ටික පොළොවට බී ගත්තා ඉවරයි. කුටියට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ දැක්කා පහන නිවිලා ගියා. එච්චරයි නිවන් දැක්කා. වෙන මොනවාවත් මොකක්වත් නෙවෙයි අර තීරණා මේ හැමදේම කවදා හරි ඉවර වෙනවා. ඒක දකිනකොට වැඩේ සිද්ධ වෙනවා. විවිධ තැන්වලදී මේ පදම ඉන්න පුළුවන්. ඒන හැම පදමෙදීම තර්ක ජානිය ආපු ගමන් ආ බහු පස්සට අරගෙන යනවා. නිසා තර්ක ඥානේ පැත්තක තියලා ආමග සතිය ගැම්ම එහෙම නැත්නම් තමන්ගේ සීලය මේ තෙරුවන් පිළිබඳව තියෙන ශ්‍රද්ධාව තියෙන කෙනා ඒක ඉදිරියට ගෙනියන ගමන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මනුස්ස මනසකට හිතන්න බෑ කියලා. ඒක නිසා කියනවා දෙවියෝ බ්‍රහ්මයෝ වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනා විජානාමි යම්පි නිස්සාය ජහයති. ඒ මෙතෙ එතෙන්ද ගියේ යෝගාවචරයට මේ මම මේ ඉස්සරහට මේ යන්නේ ජීවිත පරිත්‍යාග යන්නේ අහවල් දේ ලබන්න කියලා කිසිම අපේක්ෂාවක් නැහැ. මේ මොකටද මේ භාවනා කරන්න කියලා දන්නේ ගෙනාපු ගැම්මට යනවා. අන්න එවැනි මම මේ භාවනා කරන මේ ලාභයට සත්කාරයට ධ්‍යානයකට මාර්ගඵලයට මොකටවත් නෙවෙයි ඇති හැටියටයි ඇති හැටිය දැනගන්නයි කියලා අන්නේ භාවනා කරන කෙනාට දෙවිගොල්ල බ්‍රහ්මගොල්ල වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ මේ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා නමෝ තේ පුරිසුත්තම මේ උත්තම පුරුෂයාට নমස්කාර වේවා මෙහා මේ කරන යන භාවනාව ලාභය සත්කාරයක් සම්මානයක් සඳහා නෙවෙයි භාවනාවේම උතුම් ඵලයක් සඳහායි කියලා. අන්න ඒ ගතිය දැනගෙන ඉන්න ඕනේ භාවනා කරන කෙනා භාවනාවේදී අපි බොහෝ විට සියල්ල පද මහර ගියාට පස්සේ මෙහෙම ඉදිරියට යන්න ආරාධනාවක් එනවා. මේකට තියෙන ප්‍රධානම බාධාව තමයි තර්ක ඥාන, භෞතික ඥාන, ලෞකික ඥාන. බුදුන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා හැම වෙලාවෙම භෞතික ඥාන සහ ලෞකික ඥාන බාධා කරනවම නෙවෙයි. එයා දන්නවනම් මේ ඥානයවිල බාධා කරන්න පුළුවන් බව එයා ඥානෙ පැත්තක දාලා අත්දැකීමට තැනනවා. ඒ නිසා ප්‍රත්‍යක්ෂ ඉස්සර කරනවා පච්චක්ක සිද්ධාව, අනුමාන සිද්ධාව පැත්තකට දානවා. සද්දේය සිද්ධාව පැත්තකට දානවා. අන්නේ ප්‍රත්‍යක්ෂ ඉන්නේ මේ මේ ගමනේ මේ මාර්ග ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණුවක් මේ ගෙනාවු පාර හරින නිසා මට මේක එන්නේ කියලා ඉතින්දි බුදුහාමුදුරේ ඉන්නේ නැහැ අපිට කියලා දෙන්න. ගුරුහාමුදුරේ ඉන්නෙත් නැහැ කියලා දෙන්න. Tamanට තේරෙන්න ඕනේ ඊයේත් ගිහලා මම පස්සට ගියා. පෙරේදත් පස්සට ගියා මං අද මේක ඉදිරියට යන්න ඕනේ කියලා ගියාම එයාට ඒ ඇති වෙන ගතියට සබ්බූපදී සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සක්කෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එතන කිසිම සංස්කරණයක් නැහැ. ඉති චේතන මොනවත් නැහැ. සබ්බූපදී පටිනිස්සක්කෝ ආපහු බලාපොරොත්තු වෙන මොකුත් නැහැ. හැමදේම ගෙවෙමින් පවතිනවා. හැබැයි Taman ඉදිරියට ඒ තල්ලුවක් ධර්මයෙන් ඇති වෙන්න පටන් අර ගන්නවා. අන්නේ ඒ තල්ලුව සක්කාය දිට්ඨියට අහු වෙන තල්ලුවක් නෙවෙයි. ඒ තල්ලුව මානෙට අහු වෙන තල්ලුවකුත් නෙවෙයි. ඒ තල්ලුව තෘෂ්ණාවට අහු වෙන තල්ලුවකුත් නෙවෙයි. යෝගාවචරයට පමණක් දැක ගන්න පුළුවන්. නමුත් යෝගාවචරය දන්නේ නැත්නම් අසුවිරු ඥාන නැත්නම් පස්සට දෙන්න නිසා මුද්‍රඥානංශයේ ගැම්මක් දෙනවා. මේ වගේ තන ආවට පස්සේ මන්දියා බල බල ඉන්න එපා ඉස්සරහට පැනපන්. එimhe පැනපු ඇත්තෝ තමයි ඒ අර කලින් ගෙනාවු ಗುಣ තුන මුදුන්පත් කරගන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න පරියන්කයකට යනවයි කියලා කියන්නේ භාවනාවට යනවයි කියලා කියන්නේ යෝගාවචරයේ ආකල්ප සම්පත්තිය නැත්තම් යෝගාචරයකට හරියන විදියට සක්කාය සම්මාදිටිය හදාගත්තේ නැත්තම් යෝනිසමංස්කාරය හදාගත්තේ නැත්තම් එකක් අඩියක් තියෙනකොට පස්සට අඩි දෙකක් එනවා. යම් වෙලාවක ආකල්ප සම්පත්තිය හදාගත්තා නම් එයා නිවන් නොදැක්කත් නිවන් රසේ තේරුම් ගන්නවා. නිවන කියන්නේ මෙන්න මේ ගැපකිරීමක් තියෙන. මෙතන ගියාට පස්සේ අරයගෙන් ආන්න මෙයාගෙන් ආන්න ඥාණය කල්පනා කරන සමීකරණ වලට දාලා බලන තර්ක කරන දෙයක් නැහැ. එන වෙලාවේදී ඒකදී දීම තමයි ලෝකේ දෙන උත්තරම දාණය. ඒතර කයත් තෑගි දෙනවා, ජීවිතයත් තෑගි දෙනවා, දැනුමත් තෑගි දෙනවා, ඔක්කොම තෑගි දීලා ඒ සිද්ධ වෙන්න ගියාට පස්සේ මේ මනුස්සයාට ධර්මයෙන් කරන්න ඕනේ ධර්මයේ සංග්‍රහව සිද්ධ වෙනකොට ඒතෙන් ගිය මනුස්සයා නෙමෙයි ඉතුරු වෙන්නේ. එයා ඒ තරම්ම කැපකිරීමකට සූදානම් වෙනවා. අන්න එවැනි කැප කරපු කෙනෙකුට තමයි ආහුණෙයයි, පාහුණෙයයි, දක්ෂිණෙයයි, අංජලිකරණෙයයි අනුත්තරම් පුණ්‍යක් එත්තන් කියලා වඳින්න වටිනවා. ඒ වගේ ಗುಣ තියෙන ඇතෙකුට තමයි මංගල හති රාජයා කියලා කියන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් අපි කියනවා මහා නාග කියලා. මහා පුරුෂයෙක්. මොකද මේවා ඔක්කොම අත්දකලා. අනික් කර කරන්නත් පුළුවන්. බය වෙන්න එපා. මම උඹලට මේකට සත්‍යය දෙනවා. ශ්‍රද්ධාව දෙනවා මේ ಗುಣ වඩන ගම ආකල්ප සම්පත්තිය ලෑස්ති වෙන්න ඕනේ මේ නොහුරුණු පුරුදු දෙයට ඉදිරියට යන ගතිය ඉතින් මේ ධර්මදේශනා දෙක තුනක් මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් අපි මේ ඇති කරගත්ත ගැම්ම මේ භාවනා කරන ඇත්තන්ට තමන්ගේම නායකත්වයේ තමන්ටම අරගෙන අධිකාරී ශක්තිය තමන්ටම අරගෙන ඉදිරියට යෑමට ශක්තිය ධෛර්යය බලය පිණිස මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාවේ නිමාව සටහන් කරනවා ඒක ධර්ම දේශනා මාලාවෙත් නිමාව බවටපත් වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි